ශික්ෂා පුස්තකාලය ඇසුරින් එක්දහස් නවසිය අසූහත් වසරේ දෙසැම්බර් මාසයේ 8 වන දින ප්‍රචාරය කරන ලද දලදා සිරිත සහ කුවේණි අත්න ග්‍රන්ථය පිළිබඳව නිෂ්පාදනය කළ අපේ සාහිත්‍ය වංශ වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට. සාහිත්‍ය වංශය. මෙහිවන්නේ මහාචාර්ය නිවන්ති සිල්කරත්න. අපේ සාහිත්‍ය වංශයේ පිළිවෙල මේ සාකච්ඡාව සඳහා අදත් මැදිරිත් සම්මිතිනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහලාන්ති ආංශාධිපති මහාචාර්ය ඒ වි ප්‍රවීර සිංහල ශබ්දකෝෂයේ සහකාරකතුරු ඒ.බී. එදිනන් යන මහතුන් අද අපි නිමගෙහෙට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා දළදා කීත ක්‍රීණඥාදී වෘත්තගන්ධයයිදී රචනා කරන ග්‍රන්ථ කීපයක්. දැන් මම හිතනවා මේ වෘත්තගන්ධයය ඒ තරම් සාමාන්‍ය මහජනයා අතර ජනප්‍රිය වෙච්ච එකක් නෙමෙයි. ඒ ධර්මයේ මාතින් තුන්දි වරක් හඳුන්වන්නේ එපංගේ මල රීතියක් හැදෙන්නේ. එම්බරේක එතකොට මේක ගද්දයට නැති කඩේද නැති ශෛලියක් නිසා ඒ දෙකටම දෙකෙන්ම පිළිවිය යුතු කාර්යය කෙරෙන්නේ නැහැ. ඒ අනික් කතර බැලුවාම අර සම්පු කියලා විශේෂ ක්‍රමයක් තියෙනවා. ගද්දය හා පද්‍ය කොටස් වෙනම තියෙන දැන් ඉවත් වෙනවන්සේ ඒ වගේම ඔය සංස්කෘතිය දසකුමාර චරිත කාදම්බරිය ආදී ඒ වගේ මේ සම්පු කාව්‍යකම ඒකමත් මම හිතුවා ලංකාවේ තරම් ජනප්‍රිය වෙන්නේ නැහැ. මොකද මේ මහජනයා බලාපොරොත්තු වෙන කාව්‍ය ඒ කවි නිශ්චය වෙන්නේ නැහැ. එක්කෝ එක කාව්‍යයක් වෙන්න ඕනේ එහෙම නැත්නම් සාමාන්‍ය ගද්ද ගන්ධ විලාසය ගන්න ඕනේ කියලා සාමාන්‍ය මහජනයා හිතුව බව පේනවා. දැන් මම හිතනවා මේ මුල්කගන්ධි ශෛලිය කියලා කියන්නේ ඒක මේ එක්තරා ප්‍රමාණයකට කාලයක් තිස්සේ තිබිච්ච ශෛලියක් අපේ බලිය දුරංගේ ඔය පසිරිබර මෙතිලකාදී වශයෙන් කාලයක් තිස්සේ භාවිතා වෙච්ච පදවලක් ඒ ස්වභාවය තියෙනවා. ඒ වගේම ඉතාමත්ම ප්‍රකට මේ සෛන්‍ය රචනා විච්ච ග්‍රන්ථය තමයි ගල්දා සිල්ක. ඒකට බුද්ධ ගාන ශෛලියේ සාමාන්‍ය විදිය සාමාන්‍ය ගද්‍ය ක්‍රමයට ගිහින් නිකම්ම පද්‍යමය බවකට හැරිලා ඊළඟට ආයතරයක් ගද්‍යමය බවකට ගිහින් ආය පද්‍යමය බවකට හැරිලා ওই විදිහට මාගේ මාවට ගද්‍යමය ස්වභාවයට හා පද්‍යමය ස්වභාවයට සලහන්නේ ඉතින් මේකේ මේ ශෛලින් රචනා කරපු වඩා වැදගත්ම කෘතියේදීද මේ දලදා සිද්ධ හඳුනන්න පුළුවන්. දැන් දලදා පිළිත කියවහම පිළිත කියන වචනය මේක අර්ථ ඒ සඳහා යොදන්න පුළුවන්. පිළිත කියන්නේ දිනචරියාව කියන අර්ථයක තියෙන. ඒ වගේම හැසිරිය යුතු පිළිවෙල, පැවැත්ම, ඒ වගේම විවස්ථාව, නීතිය තව ටික අක්ෂර තමයි ජීවිත කතා මම හිතනවා වඩාත්ම ප්‍රකට අර්ථය ඒකයි ශීඝ්‍ර දැන් පරිමා සීතාගේ වශයෙන් පාවිච්චි කරන්නේ පරිමාගේ ජීවිත කතාව සාකච්ඡා කරන නිසා ඉතින් මේ දලදා ශිල්ප කියලා කියන්නේ තම දෙහිකට ගණන් ගන්න පුළුවන් ශිල්ප කියන්නේ ඇයි දලදා වහන්සේ පිළිබඳ කතාන්තරය එනතම් දැන් දලදා වහන්සේ සම්බන්ධයෙන් කරපු පූජා ආගිය දිහා බැලුවම පේනවා හරියට මේ පුද්ගලයේ ජීවමානින පුද්ගලයෙකුට කරන පරිතිලි තමයි ගල්ලාවන් ටිකක් කරලා තියෙන්නේ මන්දිරයක් හදලා tempat කරලා ඒ වෙනකේ ප්‍රතාවක් හරියට විදී සත්‍යව ගල්ලාවන් කියන්නේ. එතකොට පුද්ගලයේ ඉතිහාස කතාව වගේ ගල්ලාවන් කියලට ඉතිහාස කතාවක් තියෙනවා. ඒ නිසා දල්දා පිළිත කියන්නේ දල්දා කියන ඉතිහාස කතාවක් ගැන දැනගන්න පුළුවන්. අනිත් පැත්තෙන් මේ දල්ගා සිද්ධි අවසානයේදී විවස්ථා පන්තියක් තියෙනවා. ඒ කියන්නේ කාලයක් තිස්සේ මේ දල්ගා වහන්සේ සඳහා රජවරුන් විසින් පවත්වන ලද නොයෙකුත් වතාවක් පිළිබඳ විස්තරයක් අවසානයේදී එනවා. අන්න ඒ ගැන සැලකී ඒ සැලකී යොමු කරලා දල්ගා සිද්ධි කියලා මේ පොතේ අන්තලාවෙන්ද පුළුවන්. ඒ කියන්නේ මේ දල්දා වහන්සේ කියන ප්‍රෝත්සය දැන් කවුද දන්නව අනුරාධපුර සමයේ විසුළු සීදිසි මේද රජු කිත්ති නෝන් රජුගේ රාජකාලියේදී කාලිය දේශයේ ඉඳලා හේමාලි කුමරියක් දන්ත කුමාරයාත් ලංකාවට වැඩම කළා මේ දල්දා වහන්සේ. ඉතින් දල්දා වහන්සේ දෙන ප්‍රෝත්සයයි මේ දල්දා යුද්ධයෙන් මේ පිළිනාග සමයේ දෙවෙනි හතරවෙනි සර්ගම් මාර්ගයෙන් රාජ සමයේදී රචනා කළ දින අනිත් ප්‍රෝත්සය ආස්තියි. ප්‍රමිති අඩංගු කරුණු සංකේතයෙන් හඳහා දෙනවා නම් කියන්න පුළුවන් මුලින්ම මේ සංස්කෘත බුද්ධ චරිතයත් ඊළඟට කිච්චි නිවන් රජුන්ගේ රාජ්‍ය කාලේ ඉඳලා හතරෙන් පරිගුණ බාරජුන්ගේ රාජ්‍ය කාලේ දක්වා සාමාන්‍ය ඉතිහාස ප්‍රවෘත්තියක් දක්වනවා ඒ අවසානයේදී දල්ලාවන්ගේ සඳහා ප්‍රයත්නයේ පුදු සිරි ඇතුළත් ඉවස්ථාපන්තියක් ඉවස්ථා සිතට ලැයිස්වා ඉදිරිපත් කරනවා දැන් බක්වහර ආදී කාරණා කලගෙනකොට අපිට අනුමාන කරන්න පුළුවන් මේ ඉලක්කා පන්තිය මේ කාය සිත්ති භාවිතයේ තිබිච්ච කියන්නේ පුරාණ ඉඳලා මාගේ මුඛ પરම්පරාවට කටපාඩම් ගලාගෙන ආපු නීතිවිදි පන්තියක්. ඒ කියන්නේ දල්දා වහන්සේ හඳහා රජවරු විසින් ප්‍රයෝගයෙන් මේ ආකාරයෙන් නීති සංග්‍රහය. ඒ වගේ විස්තර පිටරක් කියනවා. ඉතින් මේ දල්දා වාසී කියන ප්‍රවෘත්ති කියලා සකස් කරලා පස්සේ මේ නීති නිරස්ථා පන්තිය අවසානයේ අතුල් කරලා වෙන්න පුළුවන්. මේක මේ පුණ්‍යගල් සම්මේ මේ දේවදම් පසේනාවන් කියන බුද්ධලයාගේ රචනාවක් නෙවෙන්න පුළුවන්. ඒකට කප්පුරු පිළිබඳව සඳහන් කරන්නේ දේවදම් පසේනාවන් කියලා කිව්ව විසින් මේ සරිණාගේ බවයි කියන්නේ. සතුමදද හෙළුණලු ත්‍රිසත ගස් ගස් ඇදුරු තෙන්දු පෙරපුම්වා පිළිවෙන තොනිදුන සරණ සීකර සුත්වා කලට කුළුණි දෙවුරදුගම් පතිනාවන් පෙළමින් පිළිත මංගපේ සාකච්ඡාව පටන් ගන්න වගේ හොඳයි දැන් මේ දෙවුරදුගම් පතිනාවන් කියන සමාජ කුතුල නාමයක් නෙවෙයි කියන්නේ මේක එතන වචන පිටක් තියෙනවා දෙවුරද කියලා ඒක කොයි ධම්පතිනා කියලා වචනකෝ. මේ ඉතින් දෙවරද කියන එක මේ කුණාගල සාලේ ගැන සැලකනකොට අර දේවරාජ ප්‍රතිරාජ කියලා මෙතනට සිටියයි මේකට සම්බන්ධ කරනවාද කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. මේකටත් වඩා වැදගත් වචනේ මේ ධම්පතිනා කියන එකයි. මේක මේ වචනේ ඔය අඳුරු පිළිපැදිට දලදා පූජාවලිය විකාය සංග්‍රහයයි සද්ධර්ම රත්නාකරේ වගේ පොත්වල දහම් පසක් නා කියලා වචනය දෙනවා. දලදා සිරිත කර්තෘ හැටියට පොතේ යගේ ඉදිරිය තියෙන්නේ ධම් පසගිනාවන් කියලා. ඉතින් ධම් පසගිනා කියන එකයි ධම් පසක් නා කියන වචනේ දෙක එක වචනයක් වෙන්න පුළුවන්. ධම් පසක් නා නම් ධර්ම ප්‍රත්‍යක්ෂ නායක කිසියම් විදිහක ධර්මදර යෙක්කින් තේරුම් වෙන්න පුළුවන්. කොහොම වුණත් මේක දළදා සිට පරිසු හැටියට දේවබිදන් පකිනා අනුරුණාමයක් කියලා අනුමන් දැන් පුළුවන් අනුරුණාමයක් කියලා නේද දැන් මේකතර මේ සංගයයේ තියෙන සිරිත් ලේනා දුලේනා යත්නා මහලදනා මහනසිනා දහම් ප්‍රඥා කියලා එලයි. ඒකමත් තියෙනවා. දහම් ප්‍රඥා කියලා. සම්තුලනාමත් තියෙන්නේ. ඉතින් අනිත් කාරණේ තමයි මේකේ දලදා සිරිතේ කතුරු හැටියට වංශ කතාවේ දක්වන්නේ තුලවංශයේ දක්වන්නේ මේ තර්කුම්බා රජුව. හතරවෙනි පාරකුම්බා රජුව කියලා. ඉතින් අපි කලින් ජාතක පොත ගැන සාකච්ඡා කිරීමේදීත් මේ කාරණේ මතුවනවා මම හිතන්නේ. ජාතක පොතත් පරාක්‍රමබාහු රජතුමාගේ කෘතියක් හැටියට. නමුත් ඒ පැහැදිලි වුණා අය කුමාගේ කෘතියක් කටත් වඩා වෙනත් ලේඛකයෙකු විසින් සම්පාදනය කරපු කෘතියක් කියන එක. ඒ කාලේ සිල්ප වෙන්නේ නැති සමහර විට මේ මේ විදිහේ කෘතියක් පළ කරපුවම ඒක රජතුන් කර්තෘත්වයේ රජතුමාට ආරෝපණය කිරීම. ඉතින් මේ අනුව කර්තෘ මේකටම අපිට කියන්න පුළුවන් මේ කුරුණෑගල යුගයේ ඒ කියන්නේ හතරවෙනි පළාත් බව රජතුමාගේ කාලෙදි මේ කෙරෙන කෘතියක් ඒ වගේම පොතේ යාග සඳහන් වෙන පරිදි මේ දෙව්රද දම්පතිනාවන් කියන කුජලේකෝ තනතුරු නාමයක් කුජලේකේ කෘතියක් කියන එක. හැබැයි කුජේමන තියෙනනේ පෙරකුම්මා නිරින්දු සඳ සම්දෙක්ක ලෙස මේ සිරිත් කරන විජලේකන් රජුරන්ගේ එමත්ත පරිදි කරා කියලා. ඔව් දැන් කෘතිය තියෙන එහෙම තමයි. කෘතිය අත්රු ගැනත් කියනවා ඒ වගේම අර නිරින්දු සඳ සඳකලෙට. සමහර විට මහවංශයේ කියන කෘතිය වෙන කෘතියක් ලියන්න සමහර විට අපිට එරෙහිදන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සජ්ජුරන් වැඩි ගෞරවයක් දීම සඳහා මේ විදිහට ඒ වෙන්න පුළුවන්. එතකොට දැන් මේ කෘතිය මේ සාකච්ඡා කරනවා නම් ඉතින් මේක මේ දලදා ස්ථිරිත අපි දන්නවා ඒකට කුණ ඇඟිල කාලේ සම්පාදනය කෘතියක් මේක මේක පෙර දාසාවංශේ පාලි දාසාවංශේ කියන කෘතිය එළිය වෙලා තියෙනවා ඒ වගේම මේ කෘතියට දාසාවංශය යම් ප්‍රමාණයකට ආශ්‍රය වී තිබෙන ආශ්‍රය කර තිබෙන බව අපට පැහැදිලි ඉතින් මේ ගැන දවස් කාලයකට මම හිතනවා පටන් ගන්නකොට පියවර ඉලියක් දෙනවා නේද ජීවිතෙහි මුදුන් පෙරුවන් මුදුන් පෙර ගොයම් ගොත් අපමිදු දරදා සිට පොළන ඉදරන් නියු වදන් මග අරුත් මොනින්ද සිය වදන් මතින් නිරුත් පවසා ඒ කියන්නේ මේ දරදා සිට පොළන ඉදරන් පුරාණී ඉතිපු ආචාර්යවරයන් කිව්ව වදන් මාර්ගයේ ඒ අරුත් නොනසා භක්තිය වශයෙන් නිරුත් පවසන තුවල්පයක් තියෙනවා. ඒකට අර කලින් කිවිච්ච සම්ප්‍රදායට අනුව තියනවායි කියන එක කියලා පටන් ගන්න නේද? ඔව් දැන් මේ දාඨාවංශය ලිවීමේදී දාඨාවංශයේ සඳහන් වෙනවා ඊට පෙර තිබිච්ච සිංහල කෘතියක් ඒ පොතට පාලි කෘතියට ආශ්‍රය වුණා කියලා. නමුත් ඒ දාඨාවංශය ලිවීමේදී ආශ්‍රය වූ දලදා කතාව සිංහල පොත අපට අද අපාට විතර වෙලා නැහැ. ඊයින් පස්සේ දාසාවන්තය ඇසුරු කරගෙන තමයි මේ දලදා සිරිත ලියා තිබෙන්නේ. දැන් වංශ කතාවට ආවාසය ලැබලා කළා වුණත් මම හිතන්නේ කුරුණෑගල යුගයේදී තියෙන අලුත්ම කෘතියක් ඇටේ නැත්නම් නවමග ගමන් ගත්ත කෘතියක් ඇටේ පේන මුහුණවරකුයි දලදා සිරිත තියෙන්නේ. දාසාවන්තේ තියෙන කරුණු හුඟාදුරට සම්බන්ධ කරගත්තත් මම හිතන්නේ අර රාජ්‍ය ඉතිහාසයේ ඊළඟට දලදාව පිළිබඳ තියෙන ඉතිහාසයෙන් දුරට ගත්තට කවිය ලේඛකයා අදහස් කරලා තියෙන්නේ මේ අර බණ කියන සයිසෙත් එහෙම නැත්නම් මෙතෙක් අටුවා පාලි ග්‍රන්ථ වලින් එහෙම අරගෙන කරපු ධර්ම ග්‍රන්ථ වලට වඩා විශේෂයක් කරන්න කියලා විශේෂයෙන්ම බුදුන් වහන්සේගේ බාහිර තොරතුරක් පිළිබඳ බුද්ධ ධර්මය නැත්නම් බුද්ධ චරිතයම ගුණ කරගෙන පොත් කිරීම මේ තාක්කල් මම හිතන සිංහල සාහිත්‍යයේ ඇතුළේ ඉගෙන කුරුණාගල ජීවිතනකම් ඒ ඇරෙන්ට දන්සනාතුන් මහන්සේ පිළිබඳ විශේෂයක් කරලා අලුත් විදිහට පිටයක් කළා. දැන් පාත්‍ර ධාතුව ගැන සඳහන් කරනවා නම් පාත්‍ර ධාතුව ගැන නම් මේ වගේ කිසියක් කරව බවට සඳහනක් නැහැ. මේ පොතක් නමුත් ඒ වගේම සම්භාව්‍යයට පත් වෙලා තිබුණා. ගෝධවංශයේ එකක් තිබුණා. ඊට පස්සේ ඇති වෙලා ඊට පස්සේ ධනදාසිරිත වගේ කිසි වැඩිපුර ඒ කියන්නේ වෙනත් දේවල් පිළිබඳ බුද්ධ චරිතයට පරිබාහිර දේවල් පිළිබඳ සාහිත්‍ය ගොඩනැගීමට මුල්නේ ධනදාසිරිත හැටියට සඳහන් කරන්න පුළුවන්. එතන ධාතවංශයේ පාලි කෘතියේ පරිච්ඡේද පහක් තියෙනවා. ඒ කියන්නේ බුදුන් වහන්සේගේ කාලේ ඉඳලම දැන් මේ දල් කිත්තිරිමෙවන් කිත්තිරිමේකවන් රජතුමාගේ කාලයේත් දලදා ඉතිහාසයත් ඇතුළත් ඒ කරුණු දක්වනවා. එතකොට දලදා සිරිතේ අපි සාකච්ඡා කරන සුතියේ පරිච්ඡේද හතක් තියෙනවා. ඒ කියන්නේ කිත්තිරිමෙවන් රජු දවස පටන් ඉතිරි කොටස මේ කුරුණෑගල කාලේ වෙනකන් කොටස මේ පරිච්ඡේද දෙකෙන් 6 වෙනි හා 8 වෙනි පරිච්ඡේදයෙන් ඒ වගේම හත්වෙනි පරිච්ඡේදයේ අගට අර කලින් සඳහන් කරපු මේ දලදා ඒවා පිළිබඳ ව්‍යවස්ථා මාලාවක මෙතන ඇතුළත් වෙන අමුතුවෙන් පාලි පුතේ නැති. ඔරේ මේ දැන් අර සමහර යෙදුම් ගියදලුම් කියනවා මේ මේ කුණේගල් නිගීත ආයෙනික සයිජක් නෙමෙයි කියන්නේ දැන් මේ වගේ දලදාගෙන් කහවණුවක් විතරකි රජගෙට නුගන්නාව නිසා ඉතින් මොකද මේක දක සමජෙක් ඇතුළත දිනුනා පෙරලා දිනුන නිසා මම දැන් පරස්පරය දිනුන විතරක් අතටම තියනවා දැන් මේ අනුරාධපුර කාලේ අගභාගයේ සෙල්ලිපි භාෂාව ඉරාලේ තවරන ඉතින් ඒක දල්දා වහන්සේ tempat වෙලා තියෙන දල්දා මාලිගාව බොහොම පොහොසත් තැනක් කියන්න පුළුවන්. මොකද මේක බැරි මිස්ටි ගිහින් පූජා පවත්වනවා පූජා කරනවා තමන්ගේ මේක භාණ්ඩ ආදී ඒක දල්දාගේ එහෙනම් ගංගා මාර්ගාට පෙරොත් ඉන්න රජුව තමන්ගේ මේ දුක්ඛ කාලවල වලදී නැතිගත්තා වගේ හිතන්න පුළුවන් දල්දාගෙන් කහවනොත් විචිරුත් කඩේකට නොගන්නාව නිසා ඒකෙන් දැන් අතෝසෙන් තියෙනවා මේ කාලේ ඉඳලම මොනික් විදිහේ ඉද පූජා මේ මේ දන්දාතුන් වහන්සේට ලැබුණානේ ඉතින් ඒවත් ඇයෙන තරම් සම්පත් කරලා තියෙන්න ඇති ඒක නවදරන්නේ දැන් මෙතන අර ඉතින් නොසරුගත්තු සමපක්ක දුර දිනුනා පිටලා ඉඳලා ගන්න එපා කියනවා ආයි ගන්නවා නම් එම ආයි මාසියක් ඒකට පොලියත් එක දෙන්න ඕන කියලා කියනවා ඒක අර ටිකක් අර ඉතලා පවතුළු කියපු කතාවෙන් කිය පොඩ්ඩක් බිඳලා ඊළඟට ඒ වගේම මම හිතනවා දැන් මේ සම්මත කිසියම් බයකින් දල්දාගිට වන්නවුන්ට ගහටක් නොකරන නිසා මේ ඒක දල්දා වහන්සේ හා ඒ අවට භූමියෙන් දැන් තේම් භූමියක් තෙමීමක් වගේ සිටියම් දිනකට ආපදාවක් ඇති වෙනකොට මම හිතනවා දල්දා වහන්සේ ඒ tempat වලදී මානසිකාරී දකින සාමාන්‍ය උසස් පෙළ පන්සලට තීසක් සමහර පිළාලේ කරනවා පිළාලේ කරනවා තියෙනවානේ පිළිමර කොටන්න ඕනේ දැන් ගම කුමාරයා පිළිපොත්තේ තියෙනවා ඒක තමයි මේ වස්තු පූජ්‍ය වස්තුවේ මේ උතුම් බව දැකෙන පරිදි ආරක්ෂාව ආරක්ෂිත ස්ථානයක් ඇටියට කල්පනා වෙන්න පුළුවන්. ඔව් ඒක පිළිබඳව බැලුවොත් මේ පොතේ සෑහෙන වටිනාකමක් කියලා නේද? කොටස් තුනකට වගේ පැහැදිලි වෙනවා මහතරකම කලින් පහදලා දුන්නා වගේම එකක් බුද්ධ චරිතයට සම්බන්ධ කොටස් වගේ තියෙනවා. ඊට පස්සේ ඉතිහාසයට සම්බන්ධ කොටස් තියෙනවා. අනිත් එක දනදා ඉතිහාසය වෙනින් කොයිම තරිකින්වත් ගන්න බැරි තොරතුරක් ගස්තමාලාවක් ඒ අතින් හුඟක්ම වටිනා වෙනවා. දැන් මේ අපිට හිතාගන්න පුළුවන් නීතියෙන් දැන් මේ මේ භාස්වහරයි අර කලින් වහරේ කියලා එනකොට ඉතින් සත්‍රුත් නම් ඉතින් අපිට හිතා ගන්න පුළුවන් මේ කාලයක් තිස්සේ අමාවතුරු සමයේ ඉඳලාම පැවතිච්ච නීතිවිදි සංග්‍රහයක් මේකට එකතු කරලා වෙන්න පුළුවන්. නමුත් සත්‍රුත් ඉන්නන්ගොත් තියෙනවා වගේ පේනවා මේ විවස්ථා පන්තිය ඇතිකලේ වෙන කවුරුත් නෙමෙයි මේ රජුරුමයි. ඒ කියන්නේ හතරවෙනි තරගම් බාරජුරු තමන්ගේ කාලේ ඉන්න රජුරුවන් විසින්මයි මේක මේ විවස්ථා පැවැත් දැනුවේ කියලා කියන්නත් සත්‍යයේ වුණාවක් කියලා වගේ පේනවා. මේ දැන් අවසන් කරන්නේ මෙහෙමයි. ඒ නීති රීති පන්ති දක්වලා අන්තිමේදී කියනවා යනාදී දලදාගෙට මේ විවස්ථා කෙරෙවුන් නැහැ. මේ සරතුම්බා නිවිසම් විසින් කෙරෙවු පිරිත් මතු ඇතිවන රජ එමෙතියන් විසින් වරදවා පිළිපද අපාය බාධන සමහත සිනහති තුනුරුවන් කෙරෙහි අදර බුහිමන් ඇති සත්පුරුෂ වූ රජ යුවරජ මැතිගනා විසින් නෝරදවා පිළිපද සදවුල්ලව සපත් විය අනාගතයේ බුදුවන මිත්‍ය බුදුන් දැක මන ආසා සංසාර සාගරයෙන් දෙවියන්ගේ අමාමහා නිවන් සපත් අත්පත් කරගන්න සිටිය යුතුයි. දැන් ඒකට මේ කියන්නේ මේ කරුණා නිසඳ විචින් කරූ සිරිත් මතුවේදී වන කලියොම පිළිදෙන පිළිපදින්න ඕනේ නැහැ නැත්නම් අපාය යන විදිහයි කියන්නේ. ඒ මම හිතනවා තමන්ගේ රජවන්ට ගෞරවයක් දෙන්න කැමති වෙන සුදුසු කාරණයක් නෙමෙයි. ඒ සමහර ව්‍යවස්ථා මේ අසංගිත වැඩගත් වෙනවා. දැන් උදාහරණයක් කියන්නේ එකක් දැන් මේ නවයන විවස්ථාව සිරිලක රජ පැමිණි බැහැමෙන් යුත් මහරජුන් විසින් දවස විතක් දලදාගෙට ගොස් වන්දනා කළ සියලු පිරිවර පිටත රඳවා පිරිසිදුව ආදර දුහුමන් ඇතුව ගෙතවැද මුසුන්ගෙන ගේ හැමද අත් දෙව රුවන් හා මල් ආදී පුදා නවාරාදී බුදුගුණ මෙනෙහි කර පුදා වැඳ පන්තිල් සමාදන් වන නිසා එතකොට ශ්‍රී ලංකා රජ පැමිණ දැහැමින් යුත් රජවරු යන්න මේ දලදාගෙට දවස් විතක් දවසට වරක් දලදාගෙට ගිහින් වෙන වෙන එකක් තියා රජතුමා දලදාගේ අතන අතු ගන්නවා. අතු ගාලා මේ තුනුරම් මෙනේ කරලා ඒක නිසා තමයි මම හිතනවා රජතුමා තමන් මාළිගාව නගින්න හදාගත්ත. මොකද යන්නේ සාපෙන්ද බැහැ. මම මහනුවර තමයි දක්වාම මේ කිල්ක සත්‍යය. අනිත් එක දැන් මුහුණු දේවතාවක් තියෙනවා ඒක අදත් සම්මතයක් තියෙනවා මම හිතන්නේ. වැසි නොවස්නා කලද මෙම ලෙසින් දලදා පූජා කරන නිසා පොදුජනයා අතර පොදුජනයා විතරක් නෙමෙයි ලංකාවේ සිටින දෙනා අතර මේ වැසි නොවස්නා කල දලදාවට දලදාව දලදා මාලිගාවෙන් පිටතට ගෙනත් පැහැදිලි කිරීමෙන් වැටි ඵල ලැබෙනවා කියන සම්මතයක් අත් වෙනවා. ඒක දැඩිවම තියෙනවා. ඒක මේ දලදා සිරිත මේ ව්‍යවස්ථාවලත් තිබෙනවා. මේ කාලේ හෝ ඊටත් පෙර ඉඳලා මේ සෞතුන සම්මතයක් වෙන්න ඇති මේක. ඒකේ ශෛලිය ගැන බලනකොට මේ අපි කියන්න පුළුවන් මෙහෙම දැන් අර මම කලින් සඳහන් කළා වගේ මේ සාමාන්‍ය ගද්ද විදිය වගේ ඇවිදි දැන් අපිට ඒක කියවන්නාගේ අද තමයි මම හිතනවා මේ ශෛලියේ ඒක ඉතාලි ඉක්මතු වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් එහෙම කියන්න පුළුවන්. ඒ ධම්මක නමින් වන සපිරිසිරි ඉදිරි වෙත සුපිපි සතුනා බනාසයි සිතුල් හල් කිහෙල් ඉඟුල් පොල් විසල් දෙල් මුඟුල් ආදී වශයෙන් ඒ සාමාන්‍ය ගද්‍ය කොටසක් වගේ. ඒ වගේම යම් කෙනෙකුට ඕන නම් ඉදම්මක නමින් වන කපුලි තෙවි එදිරි වෙත සුපිසි කපුනාපනා සල්පිතුල් ඉඟුල් ඉඟුල් පොල් විසල් දෙල් දුමුල් දෙලි සියල් ළඹ ගම්බ කරඹ ගම්බ සැලඹ ආදී වශයෙන් අර පද්‍යමය ආරකට කියන්නේ නැත් පුළුවන්. දැන් මේකේ තියෙන මේ ශෛලිය අභාණයට ගියා කියලා කියන්නේ බැරි තරම් මොකද දැන් දන්දා සිත්තේ වගේම කියවා කියවා කියන්නේ ඒ වගේම කුණියක් මේ මහනුවර සමීපයෙන් කරන තුනයි කියලා කියන්න පුළුවන් මොකද දැන් මහනුවර සමීපයේ සංග්‍රහය සාහිත්‍යාව ගත්තොත් ඒ වගේම සිංහල උම්මදන්ති ජාතකයේ දැන් දල්දා සංග්‍රහය සාහිත්‍යාවේ කීප දෙනෙක් තියෙනවා එතකොට මේ සංග්‍රහය සාහිත්‍යය වගේ චරිත කතාව. ඉතින් චරිත කතාවකදී මේ වගේ මේ වගේ මේ සංගීතමය ශෛලියකට කියවන්න පුළුවන්කම ඒතරම් අවශ්‍යත් නෑ මොකද මේ චරිත කතාවක් මාධ්‍යය ඒතරම් කියවයි කියලා හිතන්න තමයි. නමුත් සංග්‍රහය සාහිත්‍ය සාහිත්‍යය අක්රු මේ මේ බුද්ධ සංශයයේ සමාජික විදිය වැද්ද ගන්න උත්සාහ කරපු හැටි තියෙනවා අර නරබදා කරදරා ගෙනහැරා සුරවදා මිලසිනා ඒදලදා පහසිනා නරවරා බසිනා නුතුමනා වඩිවිනා සිටිමිනා පුරපුරා ලකතුරා ඇවිදිනා සිටිමිනා නිතුපුරා බලබලා සිටිපුරා පුද පුදා වඳිනා නියමිනා ආදි වශයෙන් දැන් මෙතන වැදගත්කමක් තියෙන්නේ මේ සංග්‍රහය සාහිත්‍යයේ අර රජුරෝ දල්දා වහන්සේට කරපු සංග්‍රහගෙන කියන්නේ ගිහින්නේ මේ කියන්නේ නේද? ඒතර මම හිතනවා ඒ ආభాෂය ආවේ දල්දා හිත මේ අවස්ථාවේදී ටිකක් කරලා බැලුවත් දන්නේ තමයි මේ දල්දා වංශයට කරපු සුසත්කාර ගැන කියන්නේ ගිහින් තමයි මේ රජුරෝ ගැන කියන්නේ ගිහින් තමයි මේ ඡායියේ බහින්නේ. තමයි ඒක එහෙම සම්බන්ධ කිම වෙන්න පුළුවන්. දැන් ඊළඟට අපිට හැම වෙලේ තවත් ඊට වඩා කනිෂ්ඨ දෙලේ මේ පුරුතරන් ඡායිය තමයි කුවේණියස්න. දැන් කුවේණි අස්න කියලා කිව්වහම සාමාන්‍ය අපි පුරුදු වෙලා තියෙනවා ඔය සංදේශ කියන අපේ හිතට එකපාරට මේනවා. නමුත් මෙතන ඇත්තටම අත්නග්නහාවෙන්නේ නැහැ. මේ කනාවිනි මේ පෙරගුම්බා රාජු වැටෙන දෙල් ලෙස දෙවියන්ට කරන කනලවක ආකාරය මේ කුණ්‍යසින් කියන්නේ. මේකේ මේ බොහොම සංස්කෘත භාෂාව පිළිබඳ දැනුමක් ඇද්දී යම් දෙයක් පරිවර්තන කිරීම රචනාත්මක බව පේනවා. දැන් අදම් විලාසින කරුණ ගැන සංකේතයෙන් හිතනවා නම් දැන් මේකේ කියන ප්‍රධාන කාරණේ තමයි මේ රජුවන්ට මේ ආතරෙන් පෙරකුම්බා රජුවන්ට දිවිදොසක් ඇතිලා තියෙනවා. දැන් දිවිදොස් කියලා කියන්නේ ඉස්සලා විශේෂ විදිහට මනුස්සයන්ගේ හීන පිළිමේ විදිහක් රජුරෝ හීනෙන් බය වෙනවා. හැමදෙයක්ම දකින්නේ විවිධන දී ආකාරය. ඉතින් ඒකත් මම හිතනවා ලොකු ඉදිරියට සම්දානම් ගමින් සම්විතන. ඒ නිසා මේ ඕක ලොකු ප්‍රශ්නයක් කියලා අන්තිමේදී අන්නේ දිවිදොසින් මුදවා ගන්න කියලා දෙවියන් දෙකම කන්නලෝක ආකාරයෙන් තමයි මේ කුවේණියන් කියන වචනා කරලා තියෙන්නේ. ඒ මෙතන එකක් මේ මම හිතන්නේ මෙතන තියෙන ශ්‍රී පරාක්‍රම බහු රජතුමාණන් කියලා. මේ සඳහන් වෙන පරාක්‍රම බහු රජුරෝ හයනි කෝට්ටේ කාලේ කියලා කියනවා. ඒක පිරවම අපිට කියන්න අමාරුයි. මේ කුරුණෑගල කාලේද නැත්නම් කෝට්ටේ කාලේද කියලා. දැන් මේ අඩම් ගන්න බලමන් කියනවා අර මේ විජය රජුවන්ට කුවේණියකින් දිවිසොත් ඇතුණා කියලා කියනවා ඊළඟට දිව්‍යන්ත කරන කරපු කන්නලවක් නිසා ඒ දිවිසොත් නැති වුණා කියලා කියනවා ඊළඟට මේ පණුවක් රජුවන්ගේ රාජකාලයේදී ඒ රජුවන්ට දිවිසොත් ඇතුණා ඊට පස්සේ සත්දේව රජුවන්ට කරපු කන්නලවකින් ඒ දිවිසොත් නැති වුණා ඊළඟට මේ දැන් මේ රජුවන්ට මේ දිවිසොත් ඇතුලා කියනවා ඒක නැති කරන්න කියලා දැන් මෙහෙමයි කියන්නේ අවසාන වශයෙන් ශ්‍රී පරාක්‍රම බාහු රජතුමාණන් කෙරෙහි කුල්ලු මෙත්තිස් වඩා වැඩ සිටින් රෝග විසඳිය දුරැද යසස්සිද අන විකුම්බල දිගා සෞසෙන් අභිවෘද්ධ වර්ධනයේ කර ශතාධික වසක් කාලයක් නිති හර්ෂයෙන් සුපස්සක් ඇමති දන සමග සතිරිබර මිතිරිලද රකිත්වා රකිත්වා රකිත්වා ආදී තුන් එන්කොට දැන් මේ සතිරිබර මිතිරිලක ආදී ඒ වචනින් කියනවා අර අපේ ගැමි බලිත විකාරයන්ගේ ආර එවිටින් ඇති. දැන් මේක ඉතාල විශාල කෘතියක් නෙවෙයි කුලේඥාස්න පිටු 11කට විතර සීමා වෙන මේ කුඩා ප්‍රමාණයේ කෘතියක් ඉදරම් වෙනවා පුළුවන්. ඊළඟ දැන් මේක ඉතාම පිළිගන්නා කෘතියක් හැටියට පළවෙනි විදිහට ඉතිරි ලක්ලා තියෙන කුලේගේ විලාසී අර සිංහපුරවල සඳහා රජයේ ඉතිරි ඉඳවිලා ආදි වශයෙන් සඳහන් කරන තැන සඳහන් කරන පුළුවන් මිනිස්සුන්ට හැටියට. ඔය මේ කතා ප්‍රවෘත්තිය ඒ කාලේ මේ ජන පොදු ජන සමාජයේ ජන විශ්වාසයක් ඇසුරෙන් ඇතිවෙච්ච එකක් වෙන්න පුළුවන්. මේක ඒ තරමෙම මේ කතාවක් නෙමෙයි මේ පසු කාලේ ආරම්භ වූ එකක් ලෙස සැලකන්නේ. මොහොමඩන් කාරියටත් මුල් වෙලා තියෙන්නේ. ඔව්. ඒක වෘත්තගම් ජයගිය අද වැඩි වශයෙන් හැම කාලෙකම වගේ ටික ටික පිළිලා දිනවා. නමුත් මහනුවර සමය දක්වාම. දැන් අද මේ සාකච්ඡාව සඳහා පැමිණි මහාචාර්ය ඒ විසුරේ යමහාදාටත් කීර්තියේ ඉස්මෙල් මහතාට සම්මානයෙන් මම සිදු කරනවා. අපේ සාහිත්‍ය වංශය මෙන්න වූයේ මහත්කාර නිමන්ති කියලා. 1987 වසරේ දෙසැම්බර් මාසයේ 8 වන දින ප්‍රචාරය කරන ලද දලදා සිරිත සහ කුලේනි අස්න ග්‍රන්ථය පිළිබඳ නිෂ්පාදනය කළ අපේ සාහිත්‍ය වංශයේ වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙනාවේ සුරිකා පෙරේරා